අපි දන්නවා නිවන් මාර්ග දේශනා මාලාවේ බොහෝ ධර්ම අපි ශ්‍රවණය කරා. කත්වේක්ෂා වැඩසටහන ආරම්භුනේ ප්‍රායෝගිකත්වයක් ගැන කතා කරන්න. ප්‍රායෝගිකව කුමද කළ යුත්තේ කියලා. දැන් මේ 31 වෙනි සතිය. ඉතින් හැම සතියෙම මොකක් හරි කාරණාවක් ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරමින් ඉන්නේ. එතකොට අපි චිත්තවිසුද්ධිය කොහොමද කෙනෙක් චිත්තවිසුද්ධිය තත්ත්වයටපත් වෙන්නේ කියන ගැන බොහෝ කරුණු කතා කරා. දැන් සති දෙකකට ඉස්සෙල්ලා ඒ වෙලාවේ මම කිව්වා ඒ ඒ தත්ත්වයටපත් වෙන්න අවශ්‍ය කරන මූල කමඨහනක් අරගෙන ඒකෙන් කොහොමද ඒ தත්ත්වයටපත් වෙන්නේ කියලා සාකච්ඡා කරා. ඒ වගේම ditthිවිසුද්ධිය ගැනත් එහෙමයි. චිත්තවිසුද්ධිය ගැන අපි සතර කමඨහන වර්ධනය කරගෙන සම්බන්ධ වෙන හැටිත් ඊට පස්සේ මූල කමඨහනක් අරගෙන ditthිවිසුද්ධිය தත්ත්වයටපත් වෙන්න අවශ්‍ය කරන දේවල් ගිය සතිය පුරාවට අපි සාකච්ඡා කරා. දැන් අද තියෙන්නේ ඊටත් එහා ගිය කාරණාවක් කාංකහ විතරන විසුද්ධිය පිළිබඳව සාකච්ඡා කරන්න සතියම ඉතින් එතකොට සාකච්ඡා කරනවා කිව්වට මේක යම් ප්‍රමාණයක ක්‍රියාකාර ක්‍රියාකාරීත්වයකට යන්න ඕනේ අපි. නැත්තම් සාකච්ඡා කිරීමෙන් ඇති පළක් වෙන්නේ නැහැ. පොඩ්ඩක් හරි අත්විඳින්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියලා ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන මොකද අපි මම හැමදාම මතක් කරනවා අපි නිර්පරාදී දුක් විඳිනවා. වැඩක් නැති දේවල් වගේකට දුක් විඳිනවා. ඒක ගැන සඳහන් කරලා තියෙන උදාහරණයකින් අපි ආරම්භ කරමු. හරියට නිකන් මෙන්න මෙහෙම කරවලේ වලකට වැටෙනවා. මේ ධර්මයේ තියෙන උදාහරණය. ඝන අන්ධකාරයේ වලකට වැටෙනවා කෙනෙක්ව වලකට වැටෙනකොට එයා වටේ බිත්ති අත ගාගෙන වැටෙනකොට වැලක් අහුවෙනවා. මේ වැලේ එල්ලෙනවා. දැන් ඉතින් වැලේ එල්ලිලා ඉන්නකෝ දැන් ඉතින් එල්ලිලා ඉන්න එපා නැත්තම් වැටෙනවනේ. යන්තම් බේරුණා කියලා හිතාගෙන එල්ලිලා ඉන්නවා. උදේ ම්ම් එළිය වැටෙනවා. එළිය වෙනකොට පල්ලෙහා බලනවා. බලනකොට අඩියයි වැටෙන්න තිබිලා තියෙනවා. අමාරුවෙන් අත් රිදීගෙන කකුල් රිදීගෙන එල්ලිලා හිටියා. බලනකොට අඩියයි වැටෙන්න තිබිලා තියෙන්නේ තව. මොනව හිතේද? අපරාධේ මම හෙලිලා හිටියේ. නේද? පල්ලෙහාට පැනලා ඉඳ තිබ්බනේ. අන්න ඒ වගේ විදර්ශකයාට කවදා හරි තේරෙනවා අපරාධේ මම හෙලිලා හිටියේ කියලා. වචනවල හෙලිලා, ක්‍රියාවල හෙලිලා, පුද්ගලයන් හෙලිලා. මොකද එල්ලෙලා ඉන්න අපි එල්ලිලා ඉන්නවා කියලා හිතුණට එල්ලෙන්න දෙයක් නැහැ. එල්ලෙන්න දෙයක් නැහැ. අන්න ඒ නැති බව තේරුම් ගන්න තියෙන අවස්ථාව ගිලිහෙනවා. මේ වගේ අවස්ථාවක් අපිට හම්බෙන්නේ සංසාර ජීවිතේ ඉතාමත්ම කලාතුරකින්. ඉතාමත්ම කලාතුරකින් තමයි මේ වගේ අවස්ථාවක් හම්බෙන්නේ. ඒ හින්දා එවැනි අවස්ථාවක් ලැබිච්ච මොහොතක මොකද බුදු රජාණන් වහන්සේනම පහළ වෙච්ච කාලෙක විතරමයි මේ වගේ ධර්ම අවබෝධයක් ඇති කරගන්න ධර්මයේ ශ්‍රවණය හරි වෙන්නේ. ඉතින් ඒක නිසාවෙන් අපි කල්පනා කරගන්න ඕනේ හොඳින්ම අපි අපේ ජීවිත කාලය තුළ කළ යුතු දේවල් වලින් තියෙන්නේ ඇත්තම කියනවනම් එකයි. හරිද? මොකද අනර්ථයක් තියෙන දේවල් කරලා වැඩක් නැහැ. අපි ඇති කරගන්න නොයේකුත් දේවල් අපි හදන ගෙවල්, දොරවල්, යාන, වාහන ඒ හැම දෙයක්ම ඒවා ඕනේ නෙවෙයි. ඒවා අවශ්‍යයි. නමුත් ඒවා මොකටද? පරිභෝජනය සඳහා, ජීවිත නඩත්තුව සඳහා. මේ වගේ ශරීරයක් හම්බෙච්ච හින්දා නඩත්තු කරන්න වෙලා තියෙන්නේ. නඩත්තු කරන්න වාහනයක් ඕන වෙලා තියෙන්නේ. නඩත්තු කරන්න ගෙයක් ඕන වෙලා තියෙන්නේ. නේද? එහෙනම් හම්බෙච්ච ශරීර නඩත්තුව සඳහා. ඒතකොට ශරීරය ඉවර වෙනකොට නඩත්තු බඩු ටික ඔක්කොම <laughs> දාලා යන්න වෙන්නේ. නේද? එතකොට ඒ වගේ தත්වයකින් නම් අපි මේ ජීවිතය ගෙවන්නේ අන්තිමට කරපු දෙයක්වත් ඉතුරු වෙච්ච දෙයක්වත් නැහැ. එහෙනම් නඩත්තු ටික කොහොමත් ඕනද නැද්ද? ඒක ඕනනේ. ඒකෙන්ද අල්පේච්ඡව තමන්ගේ ජීවිතය නඩත්තු කිරීමට අවශ්‍ය කරන ටික සකස් කරගන්න ඕනේ. ඒ මොකද නැත්තම් මේ ජීවිතේ ජීවත් කරවන්න බැරි නිසා වෙයි. ඔළුව තියෙන මිනිස්සු කල්පනා කරන ඊට වැඩිය එහා ගිය දෙයක් තියෙන්න ඕනේ. මොකද නඩත්තු කටයුතු ටික සතුත් හදාගන්න ඕනේ. වඩු කුරුලා බලන්නකෝ. වඩු කුරුලා ගයක් හදාගන්නවද නැද්ද? ලස්සනට හදාගන්නවා. උදේට වැඩට යනවද නැද්ද ඒ කරලා? නේද? වඩු කුරුලා වැඩට යනවා. ඇයි? කෑම හොයන්න යන්නේ. අපි වැඩට යන්නේ මොකටද දන්නේ? ඒත් කෑම කන්න තමයි. නේද? එහෙනම් ඒ පැකේ ගත්තාම අන්තිමට දැන් මම ගොඩක් කියන්න යන්නේ සංසන්දනාත්මක ගත්තාම ඒ අයගේ අපි අපි මේ විශේෂ දේ කරගත්තේ නැත්නම් ඒ අයගේ අපේ ලොකු වෙනසක් නැහැ. හරි ඒකද එතනින් මේ ජීවිතයක් හම්බෙලත් එතනින් අපි අත මෙදෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා ඊට වැඩි එහා ගිය බොහෝ වටින කාරණාවන් තියෙනවා අපේ මනසින් මෙනෙහි කරලා සකස් කරගත යුතු දේවල් වගේක් තියෙනවා. ඉතින් ඒකෙදී මේ කාංකා විතරන විසුද්ධිය කියන්නේ මොකද්ද? අපි දන්නවා තිරිසංගත සත්වයක් ගත්තොත්. අපි බල්ලෙක් ගමුකෝ. එයාට කැමැති අකමැති වශයෙන් හැදෙන දේවල් එකක්වත් යම් පාලනයකට ගන්න එයාගේ තුලින් පාලනයකට ගන්න කවදාවත් පුළුවන්ද? බෑ. ඒ ජීවිත තිරිසංගත ජීවිත ගෙවෙන්නේ ඒ ඒ වෙලාවට ඒ ඒ කාලෙට ඇති වෙන සිතුවිලිත් එක්ක එයාලා මොනවද දන්නේ නැහැ. නේද? බොහෝ විට අම්මා කියලානේ කවුද කියලා දන්නේ නැහැ. එයා පෝෂණය කරපු කෙනා ගැන එයාට කිසිම අදහසක් නැහැ. ඒක හොඳටම තේරෙනවා නේද? ලොකු වුණාට පස්සේ අම්මා කියන හැඟීමක්වත් තියෙනවද? නැහැ නේද? පොඩි කාලේ ළඟට වෙලා හිටියා ලොකු වුණාට පස්සේ එහෙම හැඟීමක් නැහැ. ඉතින් ඒකින්ද ඒ ජීවිතවල ඒ ඒ කාලෙට ඇති වෙන හැඟීම් වලට මුල් තැන දීලා ඒ ඒ කාලෙට ඇති වෙන චේතනාවට මුල් තැන දීලා ඒ චේතනා අනුව කොහේ ගලාගෙන යන ගතියක් තමයි දේශන් ජීවිතවල තියෙන්නේ. දැන් මම කියන්න යනදි තේරෙනවද? එහෙනම් නොකියම ඉන්නවා. නොකියම <laughs> ඉන්නම් කිව්වොත් ඒක බොහොම තද බල ප්‍රහාරයක් වෙනවා නේද? තද බල ප්‍රහාරයක් වෙනවා ඒක ඒ ප්‍රහාරය වදින්න ඕන අපිට. මොකද බුදුරජාණන් වහන්සේ ඔයිට වැඩි ප්‍රහාර අපිට එල්ල කරලා තියෙනවා. නේද? අපිත් උදේ ඉඳන් හවස වෙනකන් ඇති වෙන හැඟීමටම ඉඩ දීලා ඒකම ක්‍රියාත්මක කරමින් ඉන්න සමහර මිනිස්සු ඉන්නවද නැද්ද? ආගමක් නැහැ, ජාතියක් නැහැ, සංස්කෘතියක් නැහැ, පාලනයක් නැහැ නේද? කිසිම දෙයක් නැහැ මොනවද හිතුනේ? ඉතින් අනිත් අය පෙරලගෙන අනිත් අය කඩාගෙන බිඳගෙන නේද? Tamanට හිතිච්ච හැමදේම ලං කරගෙන අනිත් අයකට හානි කරගෙන ඉන්න සමහර මිනිස් වර්ගයක් ඉන්නවා. ඒකට මේ මිනිස්සු දිහාට අපි කරුණාවේ මෛත්‍රියෙන් බලන්න වෙන්නේ ඇයි? මේ කට්ටියට පහළ වෙන සිතුවිලි වල පාලිත සිතුවිලි පාලනය වෙන තමන්ගේ సంతානය පාලනය වෙන සිතුවිලි ඒ කට්ටියට ඇති වෙන්නේ නැහැ. කාට වගේද? තිස්සන් සතුට වගේ. එහෙනම් අපි එතනින් ගොඩක් ගොඩක් මිදෙන්න ඕනේ. නේද? කියන්නේ ජීවිතය කියන්නේ මේක නෙවෙයි ජීවිතය කියන්නේ දැන් බලන්න වඳුරු පැටියෙක් ගත්තොත් එයා ලොකු වෙලා වැඳිරියක් කියලා හිතන්නේ. නේද? එයා ලොකු වෙලා පැටියෙක් හම්බුනාට පස්සේ එයා එයාට ඒ කාලෙට ඇති වෙන හැඟීම මොනවද? පණ වගේ මෙයා ආරක්ෂා කරන්න ඕන කියලා. හදිස්සියවත් එයා නැතුනොත් මෙයා අඬනවා. දැකලා තියෙනවද? විලාප තියෙනවා. හරියට විලාප තියෙනවා. හරිද? මිනිස්සු වගේමයි. එතකොට එහෙනම් ඒ ඒ කාලෙට තියෙන හැඟීම ප්‍රබලයි අපිටත් වැඩිය ප්‍රබලයි. ටික අපිටත් ඒවා එනවා. අපිටත් තියෙනවා දරුවෙක් දරුවෙක් ලැබුණාම දරුවා ගැන හිත හිත ඉන්නවා දෙමාපිය ලැබිච්ච කාලේ දෙමාපියෝ ගැන හිත හිත ඉන්නවා ආදරය කරන අය ලැබිච්ච කාලේ ආදරය කරන අය ගැන හිත හිත ඉන්නවා ඒ ඒ කාලේට එන එන දේවල් ගැන නේද ලොකු සිතුවිලි අපිට තියෙනවා ඒක අවබෝධාත්මකව තියාගත්තේ නැත්නම් අපිත් ලොකු අමාරුවක වැටෙනවා මොකද ඔය සිතුවිලි ඔය චේතනා හුඟක් ඒවා කුසල චේතනාද අකුසල චේතනාද අකුසල චේතනා මේ චේතනාවක් නම් මරණ මොහොතේදී ඉස්සරහට එන්නේ ගැට සහගතයි ජීවිතේ නේද? සතර ගැඹුරු සහගත තත්ත්වයක් තියෙනවා. එහෙනම් අපි අපේ දිහා નિවරදිව හැරිලා බලලා අපි අපිව අවබෝධ කරගත යුතු තියෙනවා. ඒකයි ගැඹුරු ධර්මයක් පවා අපිට ඕන වෙන්නේ. කොහොම නමුත් කමන්නේ අපි තේරෙන පැත්තකට හැරෙමු. කාංකා විතරන විසුද්ධිය කියලා කියන්නේ අපිට එන කෙලෙස් වළක්වන තවත් වැඩපිළිවෙලක්. හරිද? හැබැයි කාංකා විතරන විසුද්ධිය දත්තටපත් වෙන්න ඊට කලින් සම්පාදනය වෙච්ච මේ කෙලෙස් වළක්වන පෙරණයන් ටික ඊට කලින් ඒවෙන් පෙරිලා එන්න ඕන මේ පැත්තට. මම එහෙම කිව්වොත් හරි ලේසි. ලොකු පෙරණයක් දාලා තියෙන ඉස්සෙල්ලාම ඒකෙන් ලොකු ලොකු කැලේ ටික අයින් වෙනවා. මොන හරි විස බීජات මොන හරි මොන හරි ලොකු අයින් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා කියලා හිතන්නකො. පෙනහැරයක් තියෙනවා ලොකු හිල් තියෙන. ඒකෙන් ඉස්සෙල්ලාම වෙන්නේ මොකද්ද? ලොකු ලොකු කැලේ ටික අයින් වෙනවා. ඊළඟට ඊට වැඩිය පොඩි පෙනහැරයක් දානවා. එතකොට ඊටත් වැඩිය ලොකු කැලේ ටික අයින් වෙනවා. ඒ විදිහට ඒ විදිහට අන්තිමට සියුම්ම කැලේ ටික අල්ල ගන්න පුළුවන් වෙන එතකොට නේද? නැත්නම් ලොකු කැලියස් යාර සියුම් කැලින්ද හොයාගන්නවත් බෑ. ඒ වගේමයි චිත්තවිසුද්ධියටපත් වෙච්ච කෙනාට ලොකු ලොකු කෙලෙස් හිර වෙනවා එන්නේ නැහැ. ලොකු ලොකු කෙලෙස් හිත ඇතුළට එන්නේ නැහැ. ආ සීලවිසුද්ධියටපත් වෙච්ච කෙනාට ඊටත් වඩා ලොකු ඒවා ටික අයින් වෙනවා. ක්‍රියාත්මක භාවයට යන ඒවා ටික අයින් වෙනවා. චිත්තවිසුද්ධියටපත් වෙච්ච කෙනාට සීලවිසුද්ධියෙන් පිරිසිදු වෙච්ච කෙනාට චිත්තවිසුද්ධියටපත් වීම හේතුවක් වෙනවා. හරිද? එතකොට එතනින් සමහර ඒවා ටිකක් ආය අඩු වෙලා යනවා. එතකොට අ ditthිවිසුද්ධියටපත් වෙච්ච කෙනාට තව ටිකක් අඩු වෙලා යනවා. හරි? එතකොට කාංකා විතරන සුද්ධියටපත් වෙච්ච කෙනාට ඊටත් හරි අඩු වෙනවා. මේක අඩු වෙන විදිහ මම පොඩ්ඩක් කියන්නම් පැහැදිලි කරන්නම්. අපි පුද්ගලයෝ පුද්ගලයෝය සත්වය කියලා අරගෙන ඒ අය වෙනුවෙන් ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර කරන මට්ටමට උපාදානය වෙනවා කියනවා. එයාට සීල විසුද්ධිය නැති ධර්ම කෙලෙස් වෙයි. අහවලා හින්දා මම සතු මරාගෙන හරි. අහවලාගේ ජීවිතයේ හින්දා අහවලාගේ පණ හින්දා මං හොරකම් කරලා හරි. හරි? අහවලා හින්දා මම කාමයේ වර්ධව හැසිරিলা. බොරු කියලා. නේද? හුඟක් වෙලාවට දරුවෝ හින්දා බොරු කියනවා. ඒ අය හින්දා බොරු කියලා හරි. ඒ ඒ මොකද සත්ත්ව පුද්ගල වශයෙන් දැනෙන හින්දා. හරි? ඔන්න දැන් සීල විසුද්ධියට පත්වෙච්ච කෙනාට වෙන්නේ මොකක්ද? මේ මේ කියන සීලය ප්‍රබල වෙන හින්දා. පාණාතිපාතා වේරමණී ප්‍රබලයි. හරිද? අදින්නාදාන වේරමණී ප්‍රබලව හිතේ නැගෙනවා. ඒ කොච්චර ප්‍රබලව නැගෙන්න ඕනද අර සත්ව පුද්ගලයෝ හින්දා අර දරුවෝ හින්දාවත් කවුරුවක් හින්දා මම බොරුවක් කියන්නේ නැහැ කියලා සිතුවිලි ඇවිල්ලා දැන්. ඒක හදලා. හරිද? ඒක එන විදිහට අපේ මනස සකස් කරලා කිසිම අකුසලයක් එන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ක්‍රියාත්මක වෙන මට්ටමට එන්නේ නැහැ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිතයචාර, මුසාවාද, පිසුනාවාද, පරුසාවාද, සම්ප්‍රප්පලාප. කිසිම කවද? කයින් වෙන වැරදි සහ සිතෙන් වෙන කයෙන් සහ වචනයෙන් වෙන වැරදි වලට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ඒව කෙරෙන්න දෙන්නේ නැති මට්ටමකටපත් වෙලා මේ හිත වෙනදා වගේ නෙවෙයි කරන්ට දෙන්නේ නැහැ. දැන් නවත්තන්නේ කවුද? හිතමයි. හරියට මොකක් වගේද? පෙනහැරයක් දාලා ඒව හිර කරලා වගේ. හරි? දැන් මෙහාට එන්නේ මොනවද? අන්න බලන්න ඒ ටික හිර කරා නම් එච්චර ලොකුවට නොගිය කාමයේ වර්ධව හැදෙන්න හිතන මට්ටමටම යනවා. හැබැයි වෙන්නේ නැහැ. හොරකම් කරන්න ඕනේ හිතන මට්ටමටම යනවා. වෙන්නේ නැහැ. ඒ කියන්නේ යා පීඩාකාරී කෙනෙක්ද නැද්ද? පීඩාකාරී. ඇයි? කාමයේ වර්ධව හැසිරීමේ උවමනාවක් තියෙනවා. හොරකම් කිරීමේ උවමනාවක් තියෙනවා. සත්තු මරීමේ උවමනාවක් තියෙනවා. ඒ කියන්නේ ඒ තරහ තියෙනවා. ඒ ලෝභය තියෙනවා. නේද? අන්න ඒකින්ද යා පීඩාකාරී. හැබැයි යා අනාගත හානිය සිදු කරගන්නේ නෑ. අධික විතික්‍රමන මට්ටමට යන්නේ නෑ. එහෙනම් සීල විසුද්ධියෙන් පිරිසුදු වෙච්ච කෙනා පීඩා සහිතයි. නේද? පීඩා සහිත වුණාට එයාට අතින් වැරදි කරන්නේ නැහැ. පසුතැවිලි නැහැ හැබැයි. නේද? පසුතැවිලි කියන්නේ මොන වුණොත්ද? වැරදි ක්‍රියා කරොත් වැරදි වචන කියනවා. හරි. එහෙනම් ඔන්න ඕක ප්‍රායෝගික තත්ත්වයක්. ඒ තත්ත්වෙට හිතපත් කරන හැටි අපි බොහෝ වශයෙන් කතා කරලා තියෙනවා. හරි. ඒ තත්ත්වෙට හිතපත් කරන්න පුළුවන්, ලේසියෙන්ම පත් කරන්න පුළුවන්. හිත ඊට පස්සේ ඉඩ දෙන්නේ නැහැ. සීල් කඩන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක මේ එතකොට අමාරු නෑ. මම හැමදාම කියනවානේ මොකද්ද කියන්නේ? සීල් රකින්න කෙනෙක් බවට පත් වෙන්න එපා. සීල් රැකෙන කෙනෙක් බවට පත් වෙන්න. රකින්න කෙනෙක් බවට නෙවෙයි රැකෙන කෙනෙක් බවට පත් වෙන්න කියලා. ඒ කියන්නේ සිල් රැකෙන විදිහට හිත හදන්න. ඊට පස්සේ නිදහසේ සිල් රැකගෙන ඉන්න පුළුවන්. ඒක අත්දැකීම් ඇති බොහෝ දෙනෙකුට අත්දැකීම් ඇති කියලා මම හිතනවා. මේ වෙනකොට අපි මේවා නේද අත්හදා බලමින් ඉන්න පිරිස. හොඳයි. එතකොට නමුත් අර සිතුවිලි තියෙනවානේ. දැන් තරහ එන ගතිය තියෙනවා. දැන් මොකද කරේ? තරහ එන එක එන්න තියෙන මෛත්‍රියෙන් ඉර කරා. හරිද? රාගාදී කෙලෙස් ධර්ම වලින් පීඩා වෙන්නේ නැති වෙන්න අසුබේ හිර කරා. හරි ඒ වගේ නිත්‍ය හැඟීම් එන්නේ නැති වෙන්න මරණාසතියේ නොයෙකුත් ලෝභී දේවල් එන්නේ නැති වෙන්න මරණ සතියේ අනිත්‍ය සංඥාවෙන් හිර කරා. මේ වගේ එක එක එක එක අකුසල් වලට එන්නේ නැති වෙන්න කුසලයේ හිර කරා. එතකොට මොනවද හිර කරේ? කාමචන්දේ හිර කරා, ව්‍යාපාදේ හිර කරා, තීන මිද්දේට එන්න දෙන්න තියෙන්න බුද්ධානුස්සතිය, මරණානුස්සතිය වගේ වැඩලා ඉතා වීරිය කටයුතු කරන මට්ටමටපත් වුණා. ඊළඟට හිත නොසන්සුන් වෙන්නේ නැති වෙන්න චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරගත්තා මේවත් එක්ක චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය වෙනවා එතකොට ඔය විදිහට මේක නීවරණ ධර්මයන් යට වෙන විදිහට හදාගත්තා හදාගත්ත කියන්නේ දැන් බලන්න අර පීඩාකාරී දේවල් එන්නේ නැහැ. දැන් නිකන් අර දෝරේ ගලා යන උල්පතකින් ගලන වතුර වගේ බොහොම ලස්සන තැන. ලස්සන කාලයක් ඒ කාලේ. හරි තා නිදහසේ ඉන්න පුළුවන්. අනිත් පැත්ත ටික ඔක්කොම කරගෙන යන්නත් පුළුවන්. Tamanට අවශ්‍ය කරන දේවල්. ඉතින් ඒ එන්නේ ඒ තත්ත්වයටපත් වුනහම කියනවා හිත පිරිසිදු තත්යකට පත් වෙලා ඉතින් ඕක කරගන්න චතුරාර්යක භාවනා කියලා කියන දේවල් ටික ඕන වෙනවා. නේද? චතුරාර්යක භාවනා කියලා කියන්නේ මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය කියන ඒවා. අපි මේ தත්වයෙන් හෝ වෙනත් කාරණාවක් වෙනත් භාවනාවකින් හෝ සිත විස්තම්බන ප්‍රහාණයට පත් කරගන්න. ඉතින් මේවා කරන්න ගියාම තව ඉන්ද්‍රිය සංවරය, ප්‍රාතිමෝක්ෂ සංවරය තමයි අපි කතා කරන්නේ. ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍යසන්නිප්ත සීලය වගේ ඕන වෙනවා. ඒ කියන්නේ අපි පාවිච්චි කරන නරක දේවල් පාවිච්චි කරන්නේ නැතුව නේද? ඒ වගේම ඇහැ කරනාසය දිව ශරීර සංවර වාසය කරන්න උත්සාහ කරමින් ආහාරයේ මාත්‍රාන්විතතාවය මේ වගේ දේවල් මේ කරුණුත් එක්ක අපිට මේ தත්තරපත් වෙන්න පුළුවන්කම තියෙනවා. එතෙන්ටපත් වෙච්ච පුද්ගලයාට හැබැයි මෛත්‍රිය හොඳට තියෙනවා. කාටද මෛත්‍රී කරන්නේ? ආවා සත්‍යයට තමයි මෛත්‍රී කරන්නේ. නේද? එතකොට ඒ සත්වයෝ හින්දා උපදින ප්‍රිය ගතිය, සත්වයෝ හින්දා උපදින අප්‍රිය ගතිය නේද? ඒවා තියෙනවා. සත්ව සංඥාවෙන් නොයෙකුත් දේවල් නොයෙකුත් කෙලෙස් එනවා යාට. හරි. ඒ කියන්නේ අතනින් රිංගා එන්න පුළුවන්. සීලයෙන් රිංගා තරහට එන්න පුළුවන්. සීලයෙන් ඒ කියන්නේ සීලය රැකීමෙන් රිංගලා එන්න පුළුවන් තරහට. ඒ තරහ තියෙනවා සීල් කඩන්න නෑ. දැන් නීතිය සීල් කඩන්න බෑ කියන එක. ඒ නීතිය රිංගලා එන්න පුළුවන්. අන්න එහෙනම් සමහර අකුසල් වලට එන්න පුළුවන්. නේද? චිත්තසුද්ධියෙන් රිංගා එන අකුසල් වර්ගයක් තියෙනවා. පුද්ගල ભેදයෙන් අපිට නොයෙකුත් අදහස් ඇති වෙන්න පුළුවන්. දැන් ඒක ඒක නැති කරන්න මොකද කරේ මේ පුද්ගලයා කොටස් දෙකකට බෙදුවා මම ඊයේ සතියේ මතක් කරා ඒක කෙටියෙන්ම තේරුම් ගන්න පුළුවන් අපි පුද්ගලයාව කොටස් දෙකකට අපිට දැනෙනවා පුද්ගලයා කියන කෙනාව කොටස් දෙකකට දැනෙනවා ඉස්සෙල්ලාම ඒක දැනෙන හොඳම ප්‍රකටම වෙලාව තමයි තරහ ගිය වෙලාව හොඳටම තරහ ගිය වෙලාවට අපි මොකද කරන්නේ පුද්ගලයාට මට හොඳටම පුද්ගලයෙක් එක්ක තරහ ගිහිල්ලා ඒ වෙලාවට මම මොනවද කරන්නේ බයිනව නැත්තම් ගහනවා බලන්න ওই දෙකෙන් මොකද වෙන්නේ කියලා පුද්ගලයා කියලා මට දැනෙන කොටස් දෙකයි ඉස්සරහ පැත්තේ ඉන්න කෙනාගේ. මොකද කොටස් දෙක? සිත සහ කය නැත්නම් නාම රූප අන්හරි. දැන් මම මේ බැනලා ගහලා මොකද කරන්නේ? බැනීමෙන් ඇඟරි දෙනවද? නෑ. එහෙනම් බැනීමෙන් මං කරේ කොහෙද දවන්නද? එයාගේ හිත රිදවන්න මං උපක්‍රමයක් යදුවා. ගැසීමෙන් <laughs> එහෙනම් මං කරලා තියෙන්නේ මොකද්ද? එයාගේ නාම රූප කියන දෙකටම ප්‍රහාරය කරනවා. හරිද? දන්නේ අපි දන්නේ නැති වුණාට අපි තරහ ගිය වෙලාවේ වැඩේ කරලා හරියට. නේද? එයාට තියෙන නාම પરම්පරාවක්, එයාට තියෙන්නේ රූපාව හොඳට බැන්නාම එයා හිතරි දෙනවා, හොඳට ගැහුවොත් එයාගේ ඇඟරි දෙනවා. එහෙනම් ඇඟරි දෙන්න සහ හිතරි දෙන්න එයා හැම වෙලෙම කැමති කොහොම ඉන්නද? ඇඟරි දෙන්න නැතුව ඉන්න, හිතරි දෙන්න නැතුව ඉන්න කැමති. මම මොකද කරේ? වැඩේ දුන්නා. මොකද්ද කරේ? හිතරි දෙන්න, ඇඟරි දෙන්න ප්‍රහාර එල්ල කරා. නේද? මේ දෙක කරන්නේ එහෙනම් එතන දෙන්නේ කියලා පිළිගන්න වෙනවද නැද්ද? දෙකක්, දෙකට බෙදිච්ච එකක් කියලා. ගැලීම් දෙකක්. අන්නේ ගැලීම් දෙක ගැලීම් දෙක විදිහට නාම රූප දෙක වෙන්ව දැනෙන ගානට අපිට මේ මේ ශරීරය මේ පුද්ගලයාව වෙන් කරගන්න පුළුවන්. ඒතර වෙන් කරලා ඒ වෙන් වෙන් වෙන විදිහට අම්මා මතක් වුණොත් අම්මා කියන්නේ වෙනමම කයක් වෙනමම සිතක් තාත්තා මතක් වුණොත් වෙනමම කයක් සිතක් එතන ගැලීම් දෙක හරිද එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එන නැවත නැවත නැවත නැවත සකස් වෙන මට අදාළ නැති ගලන මේ ධාරාවන් දෙකක් විදිහට තේරෙනවා ඒ සිහිය ඇති කරගෙන ඒ සිහිය ඇති කරගෙන කටයුතු කිරීමෙන් අපිට නාම රූප දෙක වෙන් වෙලා මනසට අවබෝධ වෙන தත්ත්වයටපත් වුණාම හැම වෙලේම නාම රූප දෙක වෙන් වෙලා අවබෝධ වෙන தත්ත්වයට මම ඔක මතක් කරා මොකද ටිකක් මතක් කරන්නේ මේ මේක හරි වටින හින්දා මම මෙහෙම කියන්නම් කවුරු හරි කෙනෙක්ව නාම රූප දෙක පරිච්ඡේද වුණාම தත්ත්වය ගැන කියන්න මම කියන්න හදන්නේ අපේ පවුලේ කෙනෙක් කොහත් තැනකදී මැරෙනවා හරි මැරිලා ගෙදරට අරන් එන්නේ සීල් කරපු පෙට්ටිය හරි සීල් කරපු පෙට්ටියකින් මොකක් හරි ඇක්සිඩන්ට් එකක් හරි මොකක් හරි එකකින් මැරලා සීල් කරපු පෙට්ටියකින් ගෙදර ගේනවා මිනිහා දැන් මට මම දැනගත්ත මැරුණා කියලා නේද ඊට පස්සේ මොකද කරන්නේ? මේ දැන් මම පාංශකුල දෙනවා ඔක්කොම කරලා ඔක්කොම කරලා ඉවර වුණාට මට සිතුවිලි එනවද නැද්ද මෙයා මැරිලා නැති ඇති කියලා. අපි මොකද ඔය යුද්ධ කාලේ කියලා යුද්ධ කාලේ විශේෂයෙන් එහෙම වෙනවා නේද? මෙයා මැරිලා නැති ඇති කියලා සිතුවිලි එනවද නැද්ද? එනවා. ඒ කියන්නේ මගේ හිතේ ස්වභාවයක් තියෙනවා. මෙයා මැරිලා නැතුව ඇති කියලා සිතුවිලිත් එන්න පුළුවන් මැරුණා කියලා දැනගත්තට. මේක නැති කරන්න මොකද කරේ මම හොරාට ගිහිල්ලා වලහාරලා කට්ටියක් එක්ක එකතුලා හරි මේ පෙට්ටිය විවර කරලා බැලුවා. බලපුවාම මට දැනුණා මට තේරුණා ඒක පරීක්ෂා කරනකොට ඒ නොයෙකුත් අවයව වලින් මෙයා තමයි කියලා. හරිද? දැන් මට ආයෙ සිතුවිලි එනවද මෙයා මැරිලා නැහැ කියලා? නැහැ. දැන් එහෙනම් මට ඒක අවබෝධයි. එතෙන්ට මම ආයෙ ওই උදාහරණේ කියන්න නෙවෙයි. ওই උදාහරණෙන් ගන්න ඕන වෙන දෙයක් කියන්නයි. මම දැන් හැම වෙලේම ඉන්නේ මෙයා මැරිලා නෑ මෙයා මැරිලා මෙයා මැරිලා මෙයා මැරිලා කියන සිතුවිල්ලේද වෙන වැඩ කරන්නෙම නැද්ද වෙන වැඩ කරනවා වෙන දේවල් කරනවා නේද වෙන ඉතින් සාමාන්‍ය විදිහට ඉන්නවා මම හැබැයි මට එක දෙයක් තියෙනවා මෙයා මැරිලා නෑ කියන සිතුවිල්ල එතනින් එහාට ආය කවදාකවත් එන්නේ නෑ මෙයා මැරිලා කියන සිතුවිල්ල හැම වෙලේම නෑ මෙයා මැරිලා කියන සිතුවිල්ල හැම වෙලේම නෑ නෑ. හැබැයි මෙයා මැරිලා නෑ කියන සිතුවිල්ල නම් කවදාකවත් එන්නේ නෑ. ඒ தත්තරපත් වෙලා නේද? තේරෙනවද ඒක? හා. නාම රූප පරිච්ඡේද ඥානය සම්පූර්ණ කරගත්ත කෙනෙකුට හැම වෙලෙම මේ දකින දකිනකොටම නාම රූප දෙකක් නාම රූප දෙකක් කියලා හැඟීම නැහැ. එයා නාම රූප දෙක නැතුව ඕන තරම් ඉන්නවා. හැබැයි මේක නාම රූප දෙකක් නෙවෙයි කියන හැඟීම නම් එකට තියෙන දෙයක් කියන හැඟීම නම් ආයෙ එන්නෙම එන්නෙම නැහැ. අන්න එතකොට ඒක එන්නේ නැති හින්දා මේ දෙක එකක් කියලා. මේ දෙක එකක් මේක පුද්ගලයේ කියලා එන කෙලෙස් ධර්මයන් එනවනේ. ඒවා එන්න එනකොට මොකද වෙන්නේ? හා කොයි වගේද හරියට නිකන් කවුරු හරි කියනවා අරයා මැරිලා නැහැ කියලා හිතාගෙන යන වැඩක් කරන්න කියලා කියනවා අපිට. දැන් මං අරයා මැරිලා එයා මැරිලා නැහැ මැරිලා නැහැ මැරිලා නැහැ කියන සිතුවිල්ල මගේ හැම්බෙලෙම නැහැ. හැබැයි කවුරු හරි මට ඇවිල්ලා කියනවා ආවලා මැරිලා නැහැ කියලා නැහැ කියලා වැඩක් කරන්න කියලා. ඒක කියනකොට මට මතක් වෙනවද නැද්ද මෙයා මැරිච්ච කෙනෙක් කියලා? නේද? හැම වෙලේම නැතුණට එයා මැරිලා නැහැ කියන සිතුවිල්ල ජීවිතේ කිසිම වෙලාවක ආයෙන්නේ නැහැ. ඒ වගේ නාම රූප පරිච්ඡේද ඥානයේ ඉපදිච්ච කෙනෙකුට ඒ ඥානය තහවුරු වුණා නම් ඒ ඒ කියන්නේ ditthිවිසුද්ධිය ඇති වෙච්ච කෙනෙකුට ආය මේක සත්‍යයය පුද්ගලයාය කියන අදහසින් එයා වැඩ කරන්නේ නැහැ. හැබැයි හැම වෙලේම සත්‍යය පුද්ගලයා නෙමෙයි කියන අදහස නැහැ. මම තව උදාහරණයක් කියන්නම් මේ ජීවිතේ ජීවත් වෙනකොට මේවා බය නැතුව මේවට අත තියන්න කියලා මම කියන්නේ. අපි කියනවා නේද බස් එක ආවේ නැහැ කියලා. හරිද දන්නේ නැහැ කියන එක. බස් එක ආවේ නැහැ කියන එක හරිද? අලි ආවේ නැහැ කියනවා හරි. අලි ආවේ නැහැ, හරක් ආවේ නැහැ එහෙම කියනවා. බස් එනවද? නේද? බස් එන පිටත් තියෙනවද? බස් එන්නේ නැහැ. එහෙනම් කියන්න ඕන කොහොමද? බස් එක ගෙනාවේ නැහැ. අපි කියන්න අද බලන්නකො අද දරුවගේ පාසල් බස් එක කවුරුත් ගෙනාවේ නැහැනේ. ඒ විදිහට කතා කරන්න ගත්තොත් මොනවද හිතන්නේ? නේද? මේ සමාජයේ එහෙම කතා කරන්න ගත්තොත් ලොකු ගැටලුවක් එනවා නේද? නමුත් කියන්නේ මොකද්ද බස් එක ආවේ නැහැ කියලා. හැබැයි බස් එක ආවේ නැහැ කියලා අපි කතා කරනවා සමාජයේ ඒ විදිහට ජීවත් වෙන හැබැයි බස් එක ආවේ නැහැ කියලා ප්‍රාණවාචීව කතා කරාට කිසිම කෙනෙකුට කිසිම අදහසක් තියනවද බස් එක පණ ඇති සතෙක් කියලා. නේද? නමුත් ඒ විදිහට තමයි කතා කරන්නේ. බස් එක ආවේ නැහැ, බස් එක ගියේ නැහැ. නේද? කතා කරාට එහෙම අදහසක් නැහැ. අන්න ඒ වගේ ධර්මය අවබෝධ වෙච්ච කෙනා, ධර්මය තේරුම් ගත්ත කෙනා මේ අම්මා අය තාත්තා අය සහෝදරය අය ඥාති අය කියලා කතා කරනවා. කතා කරාට ඒ දෙක එකතු වෙලා තියෙන සම්පති ගණයක් විදිහට යට දැනෙන්නේ නැහැ. හරිද? එන්න එහෙම එන්න එහෙම ඊටාම ඒ කියන්නේ ජීවිතය ප්‍රායෝගික නැති වෙන්නේ නැහැ කවදාකවත්. ජීවිතේ ප්‍රායෝගික තලයක තියෙනවා. හරි? එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. ඒකම කියන්න හද කෙනෙක් හිතයි මෙව්වා කත්තොත් එහෙම අපේ ජීවත් වෙන්නවත් බැරි වෙයිද දන්නේ නැහැ. නාම රූප පරිච්ඡේදවල හැම වෙලෙම පේන්න පටන් ගනි. නේද කියලා. ඉතින් ඒකින්ද එහෙම එකක් වෙන්නේ නැහැ. මේකයි தත්ත්වය කියලා තේරුම් ගන්න. මේක නොකරගත්තොත් තමයි භයානකම තියෙන්නේ. ඇයි නොකරගත්තොත් භයානකම තියෙන්නේ? තේරුමක් නැතුව දුක් විඳිනවා. හරි අහවලාගේ අහවලාගේ වැඩි කියලා දුක් වෙනවා. දැන් අද අපි කතා කරන්නේ ඊටත් එහා ගිය තැන. නාම රූප දෙක මොකද ඔය ටික ඔක්කොම හැම වෙලෙම කතා කර හිටියොත් එතනින් එහාට කතා කරන්න හම්බෙන්නේ නැහැ. ගිය සතිය පුරාට ඔය ටික කතා කරා. දැන් කතා කරන්න යන්නේ නාම රූප දෙක පෙරහැරවල් දෙකක් වගේ. හරිද? ගැලීම් දෙකක්. ගැලීම් කියන්නේ ධාරාවන් flows. ඒක එක්තරා එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එන ගැලීමක්. නාම પરම්පරා රූප પરම්පරා කියන්නේ. අන්න ඒකේ හේතුත් එක්ක එන බව. හේතු දැනගන්නා වූ මේන්න මේ හේතුව හින්දා තමයි මේක එන්නේ. මේ හේතුව හින්දා තමයි මේක එන්නේ. මේ හේතුව හින්දා මේක එන්නේ කියලා දන්නා වූ ස්වභාවය. දන්නා වූ ස්වභාවය කියද්දි කෙනෙකුට හිතෙයි මේක නම් ලේසි පාස් වෙන වැඩක් නෙවෙයි. කොච්චර ඉගෙන ගන්නද? මේක ලේසි පාසල නෙවෙයි කොච්චර ඉගෙන ගන්නද මේක වෙන්නේ මේ හේතුවෙන් මේක වෙන්නේ මේ හේතුවෙන් මේක වෙන්නේ මේ හේතුවෙන් කියලා ඉගෙන ගන්න වෙයි. නැහැ. ඉගෙන ගන්න තියෙන්නේ අපේ තියෙන මේ ගැලීම් දෙක ගැනයි. ගැලීම් දෙක ගම කොටස් පහකට බෙදෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා රූප කොටස සහ අරූපී කොටස. නේද? රූප කොටස සහ අරූපී කොටස. ඒකට වේදනා සංඥා සංකාර විඥාන කියලා ගත්තම ඔක්කොම අහුවෙනවා. හරිද? මේකෙත් ඉගෙනගත යුතු තියෙන හේතු අනුව සිද්ධ වෙනවාය කියන එකයි. හරි. හේතු අනුව යමක් සිද්ධ වෙනවාය කියන එක ඉගෙන ගැනීම කියන්නේ සම්පූර්ණ පටිච්චසම්පාද ධර්මයයි. පටිච්චසම්පාද ධර්මය අරගෙන හොඳට විමර්ශනය කරලා බලන්න ඒක තියෙන අපේ ජීවිතේ. ජීවිත නිර්මාණය තියෙන්නේ. ඒක මහා අමාරු දෙයක් නෙවෙයි. කාරණා සහිත දැන් කාංකා වේතන විසුද්ධිය අවබෝධ කරගන්න ඕන කෙනාට පරිසම්පාදය ගැන අනිවාර්යෙන් දැනීමක් තියෙන්න ඕනේ. හරි. එතකොට ඒ දැනීම තිබේ නම් මේ වේදනාවට හේතු වෙන්නේ මොකක්ද? මේ හේතු ටික තේරෙනවා. හරි. අන්නේ හේතුත් එක්ක දන්නා වූ නුවණ කියලා කියන්නේ මොකක්ද? කියලා බලන්න ඒක අපි මෙන්න මෙහෙම කියන්නම් නිකන් උදාහරණයක් කියන මේ දැනෙන හැටි මම කියන්නම් මට ඕන මෙතන කාරණා ටික ඔක්කොම ගන්නේ කාරණා ටික පොත්පත් වලින් හොයාගත්ත හැකි. හරිද? මට ඕන දැනෙන හැටි තේරුම් කරවන්න. මම ඊයේ පෙරේදත් මේ කතාවම කිව්වා. මම මෙහෙම කියනවා. මම කියනවා ගිනි වරකා කියලා. හරිද? චිත්ත මේ ධිට්ඨි විසුද්ධියත් මම මේ කතාව ඔය විදිහටම කිව්වා. මම කියන්නේ එකම උදාහරණ ටිකක් මම ගන්න ඒවයි මතක හිටින්න ඕනේ කියලා. ගිනි වරකා කියලා කියනකොට කාලා තියෙනවනේ සමහර අය. සමහර අයට හම්බෙලා නැහැ ගිනි වරක. ටිකක් අඩුයිනේ. ඒ රස මතක් වෙන්නේ කාටද? කාලා තියෙන අයට. නේද? මං අහනවා දැන් අපි සත්‍ය පුද්ගලයානේ අපි. නේද? මං ගිනි වරක කියනකොට කාලා තියෙන අයට රස මතක් වෙන එක නවත්තන්න පුළුවන්ද? මං ගිනි වරක කියනකොට ගිනි වරක කාලා තියෙන අයට රස රස මතක් වෙන එක නවත්තන්න බෑ. එහෙනම් ඒක මතක් වෙන්න හේතුනේ මොකද්ද? ඔයිට කලින් ඒ රසය එහෙනම් ඒ රසය විඳලා තියෙන අයට ගිනි වර්ගක් කියන වචනය හැද්දී ඒ රසය ගැන මතක් වෙන එක ඒ හේතුව නිසා සකස් වෙනව මිසක් මේ පැත්තේ කවුරු හරි කරාද ඒක වුණාද ආ හාමුදුරුවෝ ගිනි වර්ගක් කිව්වා මං ඉන්නකෝ රසය මතක් කරගන්නම් කියලා මම මතක් කරගත්තද බලන්න ඒක වළක්වන්න බෑ වළක්වන්න බෑ මට නේද ගිනි වර්ගක් කියලා කියනකොට ගිනි වර්ග ආරස මතක් වුණේ නැති අයට නේද හේතු යෙදුනේ නැහැ හේතු යොදුන් නැත්නම් ඵලය සිද්ධ වෙන්නේම නැහැ. ඒකත් පුළුවන් ද නවත්තලා ආ ඉන්නකෝ මෙයාට මං රසය මතක් කරවන්නම් කියලා කරවන්න පුළුවන්. එහෙනම් යමක් ඇති කල්හි යමක් වෙයි ඒක නැති කල්හි. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උපාදාය ඉදං උපජ්ජති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස් නිරෝධාය ඉදං නිරුද්ධති. නේද? එහෙනම් මේ පුංචි සිද්ධියේදී පවා අපිට දැනෙනවා අපිට ඒ ඒ පුංචි සිද්ධිය බලන්න ඒ පුංචි සිද්ධියේදී අපිට දැනෙනවා හේතු වර්ණ සිද්ධ වෙන එක. ඕක මතක් වුණාද දන්නේ කාට හරි. මේ ජීවිතේ ජීවත් කරද්දී ප්‍රායෝගිකව ඕක මතක් වුණාද දන්නේ නැහැ. නේද? හරි. ඕක දන්න කෙනෙකුට මෙන්න මේ කෙලෙස් ධර්ම ඒද කියලා කියන්න බලන්න. මට පුළුවන් නම් ඒ වාට බැරි. අපි ඔහොම බයිනවා කට්ටියට. මට පුළුවන් නම් බර ඇයි යාට බැරි. එක කෙලස් එකක් නේද? අනිත් අයව පාගන්න නේද? අනිත් අයව අනිත් අයට බයින්න අපිට හිතෙන එකක්. අනිත් අපේ හිතට දුක හිතෙනවා. මට පුළුවන් මම මෙච්චර දේවල් කරන්න යාට බැරි එහෙම කරන්න කියලා. <laughs> ඇයි යාට බැරි? මට එන සිතුවිල්ල මට එන්නේ හේතුවක් ඇතුව ඒකද මට ඒක කරන්න පුළුවන්. මට ඒක කරන්න පුළුවන් සිතුවිල්ල තියෙන දැන් උදාහරණයක් ගන්න පාන්දර නැගිටින එක ගන්නකො. හරිද? මම කියනවා මට පාන්දර නැගිටින්න පුළුවන් නම් කිසිම ගැටලුවක් නැත. ඇයි මෙයාට බැරි? මෙයාට ඇහැරෙනවා පාන්දර. ප්‍රශ්නේ තියෙන්නේ ඇඳෙන් අඳින ඇදිල්ලට ප්‍රතිවිරුද්ධ සිතුවිලි යාට හරක අභිභවා යන්න එන්නේ නැහැ. මම බොරුවක් නෙවෙයි කියන්නේ. ඇඳෙන් අඳින ඇදිල්ලට හරිද? ඒ ඒ කියන්නේ ඇඳට තියෙන ඇදිලා ඇදිලා ඇති වෙන සිතුවිල්ල යාගේ ප්‍රබලයි නැගිටින්න ඕන කරන සිතුවිල්ලට වැඩිය නැගිටින්න ඕන සිතුවිල්ල ප්‍රබල වෙලා එන්නේ නෑ නේද? ඒකයි නැගිටින්නේ. හැබැයි යා විනෝද ගමනක් යන දවසකට නම් පාන්දර ඇහැරවන්නත් ඉස්සෙල්ලා නැගිටිනවා. ඇයි එදාට අර නැගිටින්න ඕන කියන සිතුවිල්ල ප්‍රබලයි. හරි. බලන්න හොඳ කියලා. ඒ කියන්නේ එහෙනම් අපිට හේතු සහගතව මේ ජීවිතය දැනෙනවා නම් හේතු සහගත මේ ජීවිතය දැනෙනවා නම් මම ආය ආය මතක් කරනවා මොකද මේ ටික නැවත නැවත මතක් කරලා යුතු ටිකක් මේ නැවත නැවත මම මතක් කරන්නේ හේතු සහගත මේවා සිද්ධ වෙන්නේ කියන එක දැනෙනවා නම් මේ හේතු නැති වුනහම නැති වෙනවා කියලා දැනෙනවා නම් හේතු ටික හොයාගත්තොත් ඕන වැඩක් කරන්න පුළුවන් දෙයක් නේද හේතු ටික සහ නැති කිරීම හොයාගන්නවා එහෙනම් ඕන පැත්තකට ජීවිතය හරවන්න පුළුවන් බෑද? ඒ දන්නේ හොයාගන්න ඕනේ. ඇයි දන්නේ හොයාගන්න ඕනේ. හොයාගත්ත එක හේතු වෙලා තමයි හොයාගත්ත දේ හේතු වෙලා තමයි මගේ සිතේ ඒවා අවශ්‍ය විදිහට සකස් කරන වැඩපිළිවෙල මගේ හිතේ ඒකත් හේතුඵල ධර්මද නැත්. ඒකයි කායින් හරි අහගන්න. ඒක කියන්නේ කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන්න ඕනේ නේද? කියලා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න ඕනේ, ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ කියන්නේ ඒක. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුල සියලු හේතු ටික තියෙනවා. හරිද? සියලු නැති කිරීම තියෙනවා. සියලු නැති කරන මාර්ගය තියෙනවා. එහෙනම් ලොකු ගවේෂණශීලීව කරන්න ඕන වැඩක්ද නැද්ද ධර්මය කියලා කියන්නේ? නේද? එතකොට මේක හොයද්දී දැන් හිතෙයි එහෙනම් දෙයියනේ ත්‍රිපිටකයම පෙරලන්න වෙයිද? ලොකු පොත් ගොඩකට සිලබස් එකක් දෙන්නද හාමුදුරුවෝ හදාගෙන කියලා. නේද? ඒකද කරන්න ඕනේ. කොහෙද හොයන්න ඕන? ත්‍රිපිටකයේ තියෙන්නේ මොනවාද? ත්‍රිපිටකයේ ඇතර මොනවද තියෙන්නේ? දැන් ජාතිගුරුමෙකුත් වෙලා තියෙන්නේ. ත්‍රිපිටකයේ තියෙන්නේ ධර්මයද? ත්‍රිපිටකයේ තියෙන ධර්මයද? හොඳ ප්‍රශ්නයක් මම අහන්නේ. දෙසර යන්නේ 10 10 15 සැරයක් හිතන්න ලොකු ප්‍රහාරයක් අපිට වදිනවා ත්‍රිපිටකයේ තියෙන මොනවද කියලා හොයාගත්තොත් හරියට. කවුරු හරි කෙනෙක් යම්කිසි පුද්ගලයෙක්ගේ නමින් පොතක් ලියනවා. දැන් ආවෙන හරිදම්ම හාමුදුරුවෝ ගැන පොතක් ලියලා තියෙනවානේ. එතකොට ඒ පොත කියන්නේ මොකද්ද? හාමුදුරුවන්ගේ ජීවිතය පිළිබඳ තියෙන විස්තර. පොත කියන්නේ හාමුදුරුවෝද? එහෙනම් ත්‍රිපිටකය කියන්නේ ධර්මය පිළිබඳව විස්තර ටික. එහෙනම් ත්‍රිපිටකය කියලා කියන්නේ ධර්මය නෙවෙයි. ධර්මයේ පිළිබඳ නිවැරදි විස්තර ටික. අන්න හේතු ටික ඔක්කොම ඒකේ තියෙනවා. ඵල ටික ඔක්කොම තියෙනවා. හරි බොහෝ දේවල් තියෙනවා. එතකොට එහෙනම් ධර්මය ඔක තේරුම් ගන්න දෙහි. සෝවාන් ඵලය ගැන ත්‍රිපිටකේ තියෙනව නේද? සෝවාන් මාර්ග හිත ගැන මහා චත්තාරි සූත්‍රය එහෙම ගත්තම තියෙනව නේද? මාර්ග හිත ගැන තියෙනවා. අන්න එතකොට අපිට තේරෙනවා. මාර්ග හිත උපදින්නේ කොහෙද? ආ. අකුසල් ගැන ත්‍රිපිටකයේ තියෙන නේද විස්තරය? අකුසල් උපදින්නේ කොහෙද? කුසල් ගැන විස්තරයක් තියෙනවද? කුසල් උපදින්නේ කොහෙද? එහෙනම් ත්‍රිපිටකයේ තියෙන ධර්මයේ පිළිවන් තියෙනවා කියලා මොනවද තියෙන්නේ? කොහෙ ගැනද? මෙහෙ මෙහෙ මෙහෙ මෙහෙ විස්තරය තියෙන්නේ. <laughs> මෙහෙ විස්තරය තියෙන්නේ. නේද? හරි. එහෙනම් ඔන්න දැන් දැනගත්තා ධර්මයේ තියන්නේ කියන්නේ එහෙනම් මගේ ජීවිත විස්තරය තමයි ජීවිතේ නිවැරදි විස්තරය තමයි ධර්මය කියලා කියන්නේ. මේක ක්‍රියාත්මක වෙන ආකාරය. හරි? එහෙනම් දැන් මම ත්‍රිපිටකයෙන් එක කරුණක් ගන්න යන්නේ. එක කරුණක් කරන් අපි ප්‍රායෝගික යෙදීමකට අද යන්න ඕන. හේතු දන්නා වූ හේතුව දැනගන්න නුවණ පහළ කර ගන්න නම් හරි? එක කාරණාවක් ජීවිතයට එකතු කරගම අද පැවරුමක් විදිහට ඊට පස්සේ මේක ගැන දීර්ඝ විස්තරයක් කතා කරන්න අපි ඊළඟ දවසේ මොකද්ද කාංකා වේතන විසුද්ධිය කියන්නේ කියලා හැබැයි එකක් ප්‍රායෝගිකව කරලා ඉන්න. හරි එකක් ප්‍රායෝගික කරලා හරි එකක් හරි හොඳයි ඊට කලිනුත් අපි මේ ගැන කතා කරා නමුත් මේකේ තියෙන වටිනාකම කොච්චරද කියලා කියන්න බැරි හින්දා මේ තත්ත්වයටපත් වුණොත් කෙනෙක් නිවන් දකින්න තල්ලු වෙනම හින්දා මේ කාරණා මම නැවත මතක් කරනවා කරලා ඇති සමහර විට කරලා තියෙනවනම් නැවත නැවත කරන්න ඕනේ මම අහනවා මෙයාගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් නැත්නම් ත්‍රිපිටකය තුලින් අපිට හම්බෙච්ච විස්තරයක් තියෙනවා ඒ තමයි දුකට හේතුව ත්‍රිපිටකය දීලා තියෙනවා දුකට හේතු විදිහට දීලා තියෙන මොකද්ද? තණ්හාව. හරි. මොකද්ද? තණ්හාව. ඕක දන්නවද නැද්ද? කොයි කාලෙද දන්නේ ඕක දැනගත්තේ? ඔය ත්‍රිපිටකයේ තිබිලා දැනගත්තේ කොයි කාලෙද? පාසල් යන කාලෙම නේද? දහම් පාසලේ ඉන්න කාලෙම අපි දැනගත්තා දුක දුකට හේතුව නැති කිරීම සහ නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා දැනගත්තා. නේද? හරි. අපේ අම්මලා මෙහෙම කියන වෙලාවකට ලොකු පුතා හින්දා තමයි මම දුකෙන් ඉන්නේ කියලා. එතකොට එයාගේ දුකට හේතුව මොකද්ද? ඒක නේද? ලොකු පුතාගේ දුකට හේතුව එතකොට. තණ්හාව නෙවෙයි. අම්මලා කියන එක පැත්ත දාන අපිත් කියනවා අහවලා හින්දා මම දුකෙන් ඉන්නේ කියලා කියනෝනේ මට දැනනවා. අහවලා හින්දා තාම මට දුකෙන් ඉන්න වෙලා තියෙන්නේ කියලා. හරිද දන්නේ? දුකට හේතුව අහවලාද එතකොට? ඒක නේද? දුකට හේතුව මොකද්ද? තණ්හාව. අන්න ගලපන්න පුළුවන් බලන්න දැන්. හේතු වෙන හේතුව දැනෙන්න ඕන මට. මට හේතුව දැනෙන වෙන එක. ලොකු පුතා නෙවෙයි හේතුව මොකද්ද? ලොකු පුතා කෙරෙහි තියෙන තණ්හාව. අහවලා නෙවෙයි හේතුව අහවලා කෙරෙහි තියෙන තණ්හාව. කවුරු හරි පරස වචන කියන දුක ඇති වෙනවා. ආහිර වුණාද බලන්න පොඩ්ඩක්. පරස වචන කියනකොට දුක් ඇති වෙනවා. ඒ මොන තණ්හාවෙන්ද? යහපත් වචන මිහිරි වචන ගැන තියෙන තණ්හාව. හරිද? ඒ විදිහට සිතුවිලි එනවද දන්නේ නැහැ. කෑමක් දැක්කහම ඒක කා ගන්න බැරි නම් දුක් ඇති වෙනවා. නේද? කා ගන්න බැරි නම් දුක් ඇති වෙනවා. ඒතර කා ගන්න බැරි හින්දා නෙවෙයි දුක් ඇති වෙන්නේ ඒකේ තියෙන තණ්හාව. ඔන්න ඕක අඩුම තරමින් හිතට හැම වෙලෙම එන විදිහට අපිට දැනෙනවා නම්. හරිද? හැම වෙලෙම හරියටම හේතුව එනවා නම් කවුරු හරි නපුරු වචන කියනකොට මට එකපාරටම දැනෙන්නේ මොකද්ද? ප්‍රිය වචන කෙරෙහි මගේ ළඟ තියෙන තණ්හාවෙන්ද රහතන් වහන්සේට එහෙම එකක් නෑ රහතන් වහන්සේ නපුරු වචන කියලා කිව්වා කියලා ගානක්වත් නෑ. නේද? එහෙනම් මට මේ නපුරු වචන හම්ුවේ මට මේ වෙලා තියෙන්නේ මොකද්ද? මගේ ළඟ තියෙන මගේ හිතයි සකස් කරන්න තියෙන්නේ කියලා. ලොකු වෙනසක් චින්තන විප්ලවයක් සිද්ධ වෙනවද නැද්ද? ඕක ප්‍රකට කරගත්තොත්. මම ඒකෙන්ද කියනවා දුකට හේතුව තණ්හාව කියලා ත්‍රිපිටකයේ තියෙන එක කරුණක්. ඉස්සෙල්ලා ප්‍රායෝගිකව අරගෙන ඉතිරිව ඉගෙන ගන්න ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ප්‍රායෝගිකව ගන්නව නම් අපි යම් හේකින් අපේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවද නැද්ද? නේද? ඒ කියන්නේ ධර්ම කරුණු හොයන්න එපා කියලා නෙමෙයි මම කියන්නේ. හොයන පොඩි දෙය ඉතින් ඉස්සෙල්ලාම මේ කස්සට දාගන්න ඕනේ. මම දැනගත්තා දුකට එකම හේතුව තණ්හාව විතරයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒක මානසික දුකට විතරද? කායික දුකටත් එහෙමයි. දැන් එන්න එතෙන්ට මම මේ දෙක එකතු කරලා අද පැවරුමක් විදිහට ලොකු වැඩක් කරන්න තියෙනවා අපිට. කායික දුක් ඇති වෙනකොට කකුල් රිදෙනවා, අත් රිදෙනවා, බඩගිනි වෙනවා, අපිපාසාව වෙනවා. අපිපාසාව නම් වතුර කෙරෙහි තියෙන තණ්හාවක් කියන්නේ. අත් වේදෙනවා කකුල් වේදෙනවා නලියනවා කසනවා මේවා කුමන තණ්හාවක්ද මේවට කොහොමද තණ්හාව ගලපගන්නේ ආ ඒතර රහතන් වහන්සේටත් අත් කකුල් දෙදෙනවා ඒක මානසිකව ඇති වෙන සුඛ වේදනා නැතිවීමෙත් හරි එක හරියටම හරි ඒක ඇති වෙන්නේ මානසිකවයි රහතන් වහන්සේටත් අත් කකුල් දෙදෙනවා වේදනාව තමයි කියන්නේ වේදනාව වෙනවා. හරි. රහතන් වහන්සේටත් තියෙන හේතුවක් ඇතුළයි ඒක. හරිද? ඒක ඉවර වෙච්ච හේතුවක්. හැබැයි තල්ලුව දාපු තල්ලුව හින්දා තාමත් තියෙනවා ඒක. බලන්න මේ මොකද්ද කියලා මම අහනවා. තණ්හාව කියන එක දැනෙනවද මොකද්ද කියලා හොඳට? තණ්හාව කොටස් 6කට බෙදෙනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා කියලා. තණ්හාව අපි හරියට අඳුර ගන්න ඕනේ. තණ්හාව අපිට දැනෙන විදිය කොහොමද දන්නේ? රූපයක් හමුවේ නොදැක ඉන්න බැරි ගතියක් එනකොට. නේද? රූපයක් මතක් වෙනකොට හරි රූපයක් තියෙනකොට හරි ඒක ඒකෙන් අයින් වෙන්න බෑ ඒකෙන් ඇහැකට ගන්න බෑ ගන්න හැදුවොත් දුකයි. හරිද? ශබ්දයක් නැති වෙනකොට නේද? නැත්තම් ශබ්ද හමුවේ ඒ ශබ්ද ටිකට මට නැතුව බැිනවා. රස ඒක ඒක ප්‍රකටයි. දැන් අපේ සාමාන්‍ය ජීවිතයේ ආහාර රටාව කොහොමද දන්නේ? ඒ කියන්නේ සීතු ක්‍රමයට නේද අපි ආහාර ගන්නෙ. ඒ සතියක් විතර එක જાතියක් කරගෙන නැත්නම් ආයේ ඒකම හොයාගෙන එනවා. කොහොම කොහොම නෑ රවුමේ යන්නේ නේද? ඇයි ඒ? හැයි දන්නේ එහෙම නිකන් මාරුයි මාරුට එක එක මාරු කර කර කන්නේ අපි. අද උදේට බත් කෑවනම් හෙට උදේට අද රැයට බත් කෑවනම් හෙට රැයට පාන් කරනවා ඊළඟ දවසේ තව එකක් ඊළඟ දවසේ තව එකක් ඊළඟ දවසේ තමයි ආයෙ බත්. ව්‍යංජනත් එහෙමයි. නේද? වට්ටක්කම දවස් තුනක් විතර කෑවොත් ආයෙ කන්නේ නැහැ. හැබැයි සති දෙකක් විතර කෑවේ නැත්තම් පොළට ගිය ගමන් නේද? ගිය ගමන් වට්ටක්ක දකින්නකොට අන්න මොකද මාරුවේ? මොකද එරවුම යන්නේ? තණ්හාව වෙන මොකක් ඒ රසය කෙරේ තියෙන තණ්හාව ඒ වගේ මේ නැතුව බැරි කට නිකන් හත් වෙන දැවෙන ගතියක් තියෙනවා නම් මොන හරි රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් ඒකට කියනවා තණ්හාව කියලා නේද තන තන ඇලෙන ගතිය නැත්නම් අපිට හොඳට ප්‍රකටව දැනෙන්නේ අන්න එහෙමයි මට මේ දේ නැතුව බෑ මේ දේ නැතුව බෑ මේ දේ නැතුව බෑ දැන් තේරෙන්නේ නැතුව බැරි දේවල් තියෙනවද දන්නේ නැහැ නෑ එහෙනම් තණ්හාව මුකුත් නැහැ හරි එහෙනම් අපි තේරුම් ගත යුතු තියෙනවා මෙන්න මේ තණ්හාව කියලා කියන්නේ ඔය වගේ දැනට තියෙනවා හොඳින් තියෙනවා. නේද? මැරිගෙන යනකොට මොකද වෙන්නේ? මාව මැරිගෙන යනකොට මම ගෙදර ඉන්න අය ඉන්නකන් ඒ තරම් ගානක් නැහැ. හැබැයි අපේ දරුවෙක් එක්කම අවුරුදු දෙකකට තුනකට රට යනවා කිව්වොත් එදා ඉඳන් බලන්න ඕන වැඩේ. අපේ තියෙන ආදරේ දැන්. ඒ මොකද මේ වෙන්නේ? තණ්හා වැඩි වෙනවා. වෙන් වෙනවා කියලා දැනනකොට තණ්හා දැන් නියමෙටම ළඟ තියෙන තණ්හාව මතුවෙන්නේ කොයි වෙලාවකද? ඇස් පේන්නේ නැතු යාගෙන එනකොට කන් ඇහෙන්නේ නැතු යාගෙන එනකොට වෙන් වෙන්දයි යන්නේ වගේ දැනෙනකොට ප්‍රියයන් ළඟට එනකොට හරි තමයි ආණ්ඩනවා කියලා අය නෙවෙයි නේද දැකලා තියෙනව නේද ඈ එක තැන් වුණාට පස්සේ දැනෙනකොට නිකන් තේරෙන ඉංගියක් වගේ තේරෙනවා දැන් නම් ඉතින් ආය මේකත් එක්ක මේකත් එක්ක ගන්න ඒ මගේ දරුවෝ කියලා ඇඬුවත් නැතත් අතුලාන්තයෙන් පුදුම තණ්හාවක් ගන්නවා ආන්ගේ තණ්හාව ඒ කියන්නේ මේ මේ තියෙන තණ්හාව හරියට ඉස්මතු වෙනවා අපි දන්නේ නැතුණාට මේක මහා පුදුම තණ්හා ගුලියක් වගේ ඉන්නේ අපි. හරිද? එහෙනම් ඒක හේතු වෙලා මොකද වෙන්නේ? ආයසරය ශරීරයක් හැදෙනවා. ඒ ශරීරය කසනවා. අලුතෙන් හැදෙන එක කසනවා. නලියනවා. බඩගිනි වෙනවා. පිපාසා වෙනවා. මොකක් හින්දාද ඒ ශරීරය හැදුනේ? ආන්නර තණ්හාවෙන්ද. කවදා තණ්හාවද? ඉස්සල බව. එහෙනම් අද අපිට මේකට බත් දාන්න වෙලා තියෙන්නේ වතුර දාන්න වෙලා තියෙන්නේ කසන්නේ නලියන්නේ දඟලන්නේ ලෙඩ හැදිලා දුක් විඳින්නේ කංකක් වුන් යස්කක් වුන් නාස්කක් වුන් කොන්දකක් වුන් බඩේකක් වුන් ඉවරක් නැති දුක් ඔක්කොම මොකකින්දද? ගිය සැරේ මැරෙනකොට අයින් කරගන්න බැරි වෙච්ච තණ්හාවෙන්ද? තේරෙනවද? හ්ම් එහෙනම් සිතේ අර රූප ආදිය හින්දා මේ වර්තමාන තණ්හාව එතෙන්ටම යෙදිලා වර්තමානයේ එහෙනම් මට කැමැත්තක් නැතිලු මම මට අතීතයේ කැමැත්තක් තිබුණා වර්තමානයේ කැමැත්ත නැතුව අනාගතේ නැත්නම් වර්තමානයේ කැමැත්ත නැති දේවල් වගේක් තියෙනවා. ඒ දේවල් මට දැක්ක නැති දුන කිසි ප්‍රශ්නයක් නැහැ. අතීතයේදී නම් මං හිටියේ එක දවසක්වත් දකින්න බෑ වගේ. දැන් දැක්කහම මගේ අරලා යන ගතියක් තියෙනවා. නේද? එහෙනම් මේ අතීතයට ගිය තණ්හාව මාව පීඩාවටපත් කරන්නේ නැහැ. අනාගතේ තාම ඇවිල්ලා නැති තණ්හාව පීඩාවටපත් කරන්නේ නැහැ. නේද? ඒතකොට සිතේ ඇති වෙන මේ දුක් සහගත තණ්හාවල් ඒ මොහොතේම හේතුව තියෙන්න ඕනේ. ඒ මොහොතේ තණ්හාව තියෙන දේවල් එක තමයි මට දුක් ඇති වෙන්නේ. හරි. හැබැයි කයේ ඇති වෙන මේ දුක් සහගත දේවල් පරණ හේතුව මෙතෙන්ට හේතු වෙච්ච හින්දා දැන් මම දුක් වෙනවා. ඇත්තටම කියන්නේ කය රිදෙන හැම වාරයකම අපිට දැනෙනවා නම් තණ්හාව හින්දා මේ රිදෙන්නේ කියලා. තණ්හාව අයින් කරගන්න ලොකු කාරණාවක් වෙනවද නැද්ද? මොකද කියන්නේ? ඔය මහා ලොකු ධර්මයක්ද අපි දැන් කතා කරන්නේ? නැහැ. පොඩි දෙයක්. ඔන්නෝක මතක් වෙන ගානට හිත හැදුවොත් කාංකායතන විසුද්ධියට ලොකු රිපලක් වෙන පටිච්චසම්පාද ධර්මයක් ඒක. නේද? පටිච්චසම්පාදයේ තියෙන එක ධර්මයක්. මේ වේදනාවට හේතුව තණ්හාව. නේද? එහෙනම් එතනයි මේ අපි අල්ලගත්තේ. හරි. එහෙනම් මම කියන පටිච්චසම්පාදයේ ප්‍රායෝගික අත්විඳින්න ඕනද නැද්ද? නේද? ඒක මේ කාරණා 12 විතරක් කියෝ කියෝ ඉඳලා නම් හරියන්නේ නැහැ. මේක කොහොමද ප්‍රායෝගිකකරණය කරන්නේ? අවසානයේ මේ ඉතා කෙටි වෙලාවෙ මම මතක් කරන්නම්. මට මේක මතක් වෙනනම් මම මොකද කරන්න ඕනේ? අතීත සිද්ධි ගන්න. හරිද? සිද්ධි බොහෝමයක් අරගෙන මට ඒ එතන රිදුනේ, එතන රිදුනේ, එතන රිදුනේ ඇයි? තණ්හාව තණ්හාව කියලා මෙනෙහි කරනවා. හරිද? අතීත මගේ ජීවිතේ බොහෝ සිදුවීම් අරගෙන මම මොකද කරන්නේ? ඒ තැන් තැන් වල රිදුනානේ මට. නේද? කය රිදිච්ච අවස්ථාව. හොඳට අසනීප වෙලා හොඳට වේදනාව විඳින වෙලාවක් ගත්තා ඒක අරගෙන හොඳට මෙනෙහි කරනවා. ඒක තමයි පෙර භවයේ මට මෙන්න මේ තණ්හාව අයින් කරගන්න බැරි වෙච්ච නිසා මේ වගේ වේදනා සහිත නේද? ශරීරයක් හැදෙන කියලා. හිත හොඳට රිදිච්ච රිදින්න හේතු වෙච්ච දේවල් වගේ කරන් මෙනෙහි කරනවා. නේද? මේ ටිකේ බලන්න මට අහවල් තැනත් අහිඳ හොඳට සිදිරි දිරි දිරි දිරි දිරි හිටියා මම නිකන් හිටිය පිස්සු හැදිලා වගේ ඔළුව නරක් වෙලා වගේ හිටියේ. හැබැයි පසු කාලින තණ්හා වඩු වෙනකොට නේද? අඩු වෙච්ච හැටි. අඩු වෙච්ච හැටි මතක තියාගන්න නේද? මල ගෙදරක් වුණාම මල ගෙදර අඬන හැටි බලන්න. ළඟින්ම වැඩියෙන්ම තණ්හාව තියෙන අය පෙට්ටිය ළඟටම වෙලා ඉසපසු තියාගෙන කෑ ගහගෙන අඬනවා. ඊට වැඩිය තණ්හාව අරයා කරේ තණ්හාව අඩු කට්ටිය ඊට ටිකක් මෙහෙ නිකන් පොඩ්ඩක් මූණේ ළගෙන වගේ ඉන්නවා. ඊටත් වැඩිය තණ්හාව අඩු කට්ටිය නේද? දුක් උපදින හැටි නේද? ඊටත් වැඩිය තණ්හාව අඩු කට්ටිය සාල දිහාට වෙලා අනිත් කට්ටියට කතා කරලා වෙලාවට හිනහ වෙනවත් එක්ක. නේද? ඒක තණ්හා තණ්හාව ගොඩක්ම අඩු කට්ටිය අර කැරම් බෝඩ් වගේ ඒවා තියාගෙන <laughs> වෙන වැඩක්. තණ්හාව නැත්තටම නැති කට්ටිය පැත්ත පලාතවත් ආයෙවත් එහෙනම් දුක්කට ගන්න ක්‍රමේ චිත්තල <laughs> ඉතින් මේ වගේ ඒවා අරගෙන මෙනෙහි කරන්න මේවා හොඳට මේවා මෙනෙහි කරොත් කවුරු හරි මට හයියෙන් බැන්නොත් මොනවා වෙයිද? අන්න දැන් මතක් වෙන්න පටන් ගන්නවා. දැන් මට ආයෙසරක් හයියෙන් බයිනවා. එදාට මට මතක් වෙන්න පටන් ගන්නවා මොකද්ද? මගේ හිතේ ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාවෙන්ද මේ දුක ඇතිුනේ කියලා. හරිද? මොකක් හරි මට කාව හරි දකින්න ඕන කියලා ආයතරයක් හිතුනොත් එහෙනම් මම ඒ වගේ සිද්ධි මතක් කරලා තියෙනවා. හොඳට මතක් කරලා තියෙනවා. දකින්න ඕන හින්දා දුක් ඇති වෙන්නේ තණ්හාව හින්දා කියලා. එතකොට මට මතක් වෙනවා. ආ, මේ දැකීමේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. මෙහි ප්‍රශ්නයක් තියෙන්නේ. එයාගේ හිතෙන් තණ්හාව හින්දා දුක් කියලා. හොඳ රස කෑමක් දකින්න නිකන් කණ්ඩම් වගේ ඉන්දම් බැරි නිකන් පෝලිම් පයින්ඩ් වගේ ගතියක් එනවා. හරිද? එතකොට මට මොකද මතක් වෙන්නේ? ඔක කාලා නෙවෙයි මේ දුක නැති කරන්න වෙන්නේ. මේ තණ්හාව නැති කරපු දවසටයි මම අහනවා අන්තිම ප්‍රශ්නේ මෙහෙම වුණොත් මේ විදිහට මෙනෙහි කරොත් ප්‍රබලව ප්‍රබලව මෙනෙහි කරොත් ඒක මතක් වෙන ගානට අපේ හිත ගන්න පුළුවන්ද බැයිද? පුළුවන්මයිද බැයිද? පුළුවන්මයි මං කියන හින්දාද කියන්නේ? නෑ කරලාද කියන්නේ? නෑ කරන්නෙත් නැතුව වෙන කෙනෙක් කියනත් හින්දා නැතුව කියනවනම් ඒක ඒකත් හේතුඵල ධර්මද නැද්ද? ඒක පෙන්වන්න පුළුවන් එකක්. මේ බලන්න මේ දේ කරොත් මේ දේ වෙනවා කියලා. ඒකට කියනවා ඒහිපස්සික වූ ධර්ම ඒව බලමු කියලා පෙන්වන්න පුළුවන්. එහෙනම් අපිට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. නේද? අපිට අවශ්‍ය කරන්නේ ඒ සඳහා අවශ්‍ය කරන කැපකිරීම විතරයි. ඒ සඳහා අවශ්‍ය කරන පුහුණුව. එක දිගට එක දිගට ඒකෙහි යෙදීම. ඉතින් ඒකින්ද අපි තවදුරටත් හිත කතා කරමු. අද එහෙනම් පැවරුමක් හම්බුණා. හරි. දැන් 9ට ආසන්නයි වෙලාව. හෙට උදේ 8 වෙනකන් පැය 23ක් තියෙනවා. මේ තුනේ යම්කිසි කාලයක් මේ සඳහා වැය කරන්න. එතකොට හෙට දේශනාව තේරෙයි. නැත්තම් හෙට දේශනාව තේරෙන්නේ නැහැ. ඒකින්ද මේ පැවරුම सिद्ध කරලා වෙනස බලන්න මේ தත්තරපත් වුණාද කියලා බලන්න. ඒකිතා ප්‍රායෝගිකව යන සතියක් කියලා මම කිව්වා. කාරණාත් එක්ක වුණ අපි දැන් දන්නවා කරන්න වැඩක් තියෙනවා. හරිද? පොඩි දෙයක් කතා කරේ නමුත් ලොකු වැඩක් තියෙනවා. සංසාරෙම අනිත් පැත්ත හරවන වැඩපිළිවෙලා තියෙනවද නැද්ද මේක තුල? තියෙනවා. හිතයි හදන්න ඕනේ කියන එක මතක තියාගන්න. හොඳයි එහෙනම් අද දවසේ නිවසේ ඉඳලා මේ ධර්මයේ ශ්‍රවණය කරපු පින්නන්ත පිරිසට නිවසේ ඉඳන් ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දුන්නේ දායකත්වයේ දරපු මේ මැදිරියට ඇවිල්ලා මා සමග ධර්ම සාකච්ඡාවේ යෙදෙමින් ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්නන්ත පිරිසගේ ප්‍රතිබල දායකත්වයේ හේතුවෙන් මේ හැමදෙනාම බෞද්ධ මාධ්‍ය ජාලයට බෞද්ධ නාලිකාවේ බොහෝ කටයුතු වලට විශාල වශයෙන් උදව් උපකාර කරන පින්නන්ත පිරිසක් ඉතින් ඒ අය තමයි අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරුවේ. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. ධර්ම දේශනාවෙන් ධර්ම ශ්‍රවණයෙන් ඔබ අප හැම දිනා තුළ ජනිතුනා සියලු පුණ්‍ය ශක්තිය මේ පින්වන්ත පිරිසට හේතු වෙලා මේ අයට උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.